Thank you. 嗯然 සංඝෝ විසුද්ධියාති පින්වත්නි අදත් පොය ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම අපි හැමදාම කෙරෙන ධර්මදේශනා පිළිවෙලට අනුව අද ධර්මදේශනාවේදීත් භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් වන භාවනාවටම අදාළ කාරණා ටිකක් තමයි විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ මේ හැමදෙනාම ශීල භාවනා කටයුතු කරන පිරිසක් ඒ නිසා හොඳින් බණ අහන්නට පුළුවන් බණ ඇහිම පිළිබඳව කිසිදු අවවාදයක් මා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ඒ අනුව සිතල මතල කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට අදිෂ්ඨාන කරගන්නට ඕන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊ타ම කෙටියෙන් නිවන් මඟ දේශනා කළ ගාථාවක් මාත්‍රකා වශයෙන් සබාගත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා බලමහිම නිසා ඒ වගේම උන්වහන්සේගේ ධර්ම දේශනා විලාස සත්‍යයෙන්ගේ අදහස් වලට අනුවත් විවිධාකාරයෙන් මේ නිවන් මඟ දේශනා කරන සමහර තැන්වලදී ශ්‍රද්ධාවේ පටන් තුනුරුවන් සරණ යාමේ පටන් චූල සීල මධ්‍යම සීල මහා සීල වශයෙන් පංච අභිඤ්ඤා අෂ්ඨ සමාපatti උපදවාගෙන රහත් වීම දක්වා දීර්ඝ වශයෙන් නිවන් මඟ දේශනා කරනවා තවත් සමහර අවස්ථාවලදී දානකතං සීලකතං ආදී මේ ආනුපොබ්බී කතාව දේශනා කරනවා. ඉන්පසුව චතුරාර්ය සත්‍ය ධර්මයන් වදාරමින් නිවන් මඟ පෙන්වා දෙනවා. සමහර අවස්ථාවලදී ඊ타ම සියුම් වශයෙන් විදර්ශනාවෙන් පටන් අරගෙන නිවන් මඟ දේශනා කරනවා රජගහනුවර කුම්භකාර ශාලාවේ සිටිය පුක්කුසාති කුල පුත්‍රයා ළඟට වැඩලා ච ධාතුරෝ යං බික්ඛු කායෝ කියලා මේ විදර්ශනා භාවනාවෙන්ම ආරම්භ කරලා නිවන් මඟ දේශනා කළා. ඒ වගේම ධාරචීරිය කියනේ තනත්තාට වාක්‍ය කීපයකින් නිවන් මඟ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ තවත් නොයෙක් උපක්‍රමවලින් ලස්සන නෙළුම් මලක් දකින්නට සලස්සලා සුදු රෙදි කඩකින් ශරීරේ පිසන්න සලස්සලා ලස්සන කාන්තාවක් බුදුරජාණන් වහන්සේට පවන් සලමින් ඉන්නවා දකින්න සලස්සලා මේ ආදී උපක්‍රම වලිනුත් බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් නිවනට පමුණනව නිවන් මඟ කියලා කියනවා. මේ ගාථා වෙනුත් ඒ වගේ බොහෝම කෙටියෙන් නිවන් මඟ දේශනා කළා. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දතේ දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය ඒ ගාථාවේ සරල තේරුම මෙහෙමයි සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මයන් අනාත්මයි කිය යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක නුමනින් දකිනවා අත නිබ්බින්දති දුක්ඛේ අනතුරුව දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා ඒස මග්ගෝ විසුද්ධිය මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය කියන එකයි ඒ ගාථාවෙන් අදහස් කරන සරල තේරුම. ඊළඟට අපි තවදුරටත් ඒ ගැන සලකා බලනකොට සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මයන් අනාත්මයි කියලා. මොනවද මේ සියලු ධර්ම කියන්නේ? ඒ ධම්මා යන්නට ඇතුළත් වෙන අතිවිශාල ප්‍රමාණය මේ එක්කම බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා ගාථා දෙකක් දේශනා තුන් වෙනුවට තමයි මේ සබ්බේ ධම්මා අනාත්තා කියන ගාථාව දේශනා මේ ධර්ම කියලා කියන්නේ මොනවද? ඒ ගැන අපි ටිකක් තේරුම් කරගන්නට ඕනේ. සංයුත්ත නිකාය අවසාන කාණ්ඩේ ඡන්න සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ සම්බ්බේ සංඛාරා අනිච්චා සම්බ්බේ ධම්මා අනාත්තා කියලා මේ වාක්‍ය දෙකක් තියෙනවා. සම්බ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ තේ භූමක සංඛාරා අනිච්චා කියලා අටුවාවේ තෝරලා කියනවා. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන්නේ සියලු ත්‍රිභූමික ධර්ම අනිත්‍යයි. ත්‍රිභූමික ධර්ම කියන්නේ කාම රූප අරූප කියන මේ ලෝකත්‍රයට ඇති වෙන ධර්ම. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා ලෝක තුනක් ලෝකත්‍රයක් දේශනාවේ සඳහන් වෙනවා. ඒවට අසු වෙන ඇතුළත් වෙන සේරම සංස්කාර අනිත්‍ය එහෙම නැත්නම් ලෝකය කියලා කියන්නේ අපේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය නැමැති ලෝකයේ සියලු දේවල් අනිත්‍යයි කියන තේරුමයි. ඊළඟට ඒ සූත්‍ර දේශනාවෙම තියෙනවා සබ්බේ ධම්මා අනාත්තා කියලා පදයක්. සබ්බේ ධම්මා අනාත්තාති සබ්බේ චතු භූමක ධම්මා අනාත්තා කියලා අටුවාවේ අර්ථ විවරණය කරලා තියෙනවා. සබ්බේ ධම්මා සියලු ධර්ම කියලා කියන්නේ සියලු චතු භූමක ධර්ම අනාත්මයි කියලා. චතු භූමක කියලා කියන්නේ කාම රූප අරූප ලෝකෝත්තර කියන මේ සත. ඉතින් මේ අනුව බැලුවහම කාම රූප අරූප ලෝකෝත්තර කියන මේ භූමි සතරම තියෙන ධර්ම අනාත්ම. එහෙම නැත්නම් ලෞකික ලෝකෝත්තර සියලු ධර්ම අනාත්මයි මේ අටුවා විවරණයට අනුව එහෙම වුණත් මේ භාවනා මානසිකාර පවත්තන තැන්වලදී ඒ ලෝකෝත්තර ධර්මයකට අසුලත් වෙන්නේ නැහැ ලෝකෝත්තර ධර්ම පිළිබඳව භාවනා මානසිකාරයක් නැහැ. සමස්තයක් වශයෙන් ගන්නකොට සබ්බේ ධම්මා යන්නට ලෞකික ලෝකෝත්තර සියලු ධර්ම ඇතුළත් භාවනා වශයෙන් ගන්නකොට ලෝකෝත්තර ධර්මයන් අයින් වෙලා ලෞකික ධර්මයන් විතරක් ගන්න. චූල නිද්දේශයේ තියෙන සම්මේ ධම්මා අනිත්‍යා කියලා පදය. සියලු ධර්මයන් අනිත්‍යයි කියලා. ඉතින් මේ අනුව සලකා බලනකොට මේ සබ්බේ ධම්මා යන්නට ලෞකික ලෝකෝත්තර සියලු ධර්ම ඇතුළත් වෙනවා නමුත් භාවනාමසයෙන් අපි ගන්නකොට ලෝකෝත්තර ධර්මයන් අයින් කළා ලෞකික ධර්මයන් පිළිබඳව පමණයි භාවනා මානසිකාරේ පවත්වන. එතකොට මේ ගාථාවෙත් සබ්බා සබ්බේ ධම්මා යන්නෙන් අදහස් කරන්නේ ලෞකික ධර්ම. මේ ගැන තව පොඩ්ඩක් අපි සලකා බලන්නට ඕන. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අනාත්ම සංඥාව කියලා භාවනා කර්මස්ථාන. චක්කුං අනත්තා රූපං අනත්තා චෝදං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා කියලා මේ අනාත්ම සංඥාව අනාත්ම වශයෙන් භාවනා මනසිකාරේ පවත්වන හැටි විස්තර කළා. මෙතන තියෙනවා මනෝ අනත්තා ධම්මා අනත්තා. මනසට අරමුණු වෙන්නේ ධර්ම. දහස් ගණන් තැන්වල මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං කියලා දේශනාවේ තියෙනවා. එතකොට මනසට අරමුණු වෙන්නේ ධර්ම. බොහෝ විට මේ ශ්‍රාවකයන්ට මොනවද මේ ධර්ම මනසට අරමුණු වන ධර්ම මොනවද කියලා හරියට වැටහීමක් නැති වෙන්නටත් පුළුවන්. ඒ ගිරිමානන්ද සූත්‍රයේ පිළිබඳව විස්තර කරන ඒ සතර බණවර අටුවාවෙහි මෙහෙම අර්ථ විවරණය කළා. කන්දත්ය සුකුම රූප නිබ්බාන වශයෙන් ඒකූණ සක්කති විධං ධම්මායතනං ස්කන්ධ තුනයි සුකුම රූප කියන්නේ සියුම් රූපයි නිර්වාණයයි වශයෙන් මේ ධර්මායතන ඒකූණ සත්‍යති විධං කියන්නේ එකක් අඩු 70ක් වෙනවා. 69යි කියන එකයි. මේ අටුවා විවරණයට අනුව මේ ධම්ම යන්න ධර්මායතනේ යන්නට කාරණා 69ක් ඇතුළත් වෙනවා. අපි සැකෙමින් බලමු මොනවද ඒ කියලා. කන්දත්ය කියලා කියන්නේ ස්කන්ධ තුන. මොනවද ස්කන්ධ තුන? වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධය කියන මේ තුන. ඒ සංස්කාර ස්කන්ධය සංස්කාර කියලා කියන්නේ චෛතසික 50. එකට වේදනා ස්කන්ධය කියන්නේ වේදනා චෛතසිකය. සංඥා ස්කන්ධය කියන්නේ සංඥා චෛතසිකය. එතකොට සංස්කාර ස්කන්ධයට ඇතුළත් වෙන චෛතසික 50යි ඊළඟට වේදනා සංඥා කියන මේ දෙකත් එක්ක ඔක්කොම 52ක්. හන්දත්ත ස්කන්ධ තුන කියලා විස්තර කළේ මේක තමයි. ඊළඟට සුඛම රූප මොනවද මේ සුකුම රූප කියන්නේ? ආපෝ ධාතුව, ඉත්තිභාව රූපය, පුරුෂ භාව රූපය, හෘදේ රූපය, ආහාර රූපය, ජීවිත රූපය, පරිච්ඡේද රූපය කියලා සියුම් රූප හතක් තියෙනවා. ඒ හතත් මෙතෙන්ටම ඇතුළත් වෙන්නට. එතකොට 52කට හතක් එකතු වුණාම 59ක්. ඊළඟට තවත් සුකුම සියම් රූප පහක් තියෙනවා. කාය විඤ්ඤාත්ති, වචේ විඤ්ඤාත්ති, රූපස්ස ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා එතනත් පහක් තියෙනවා. මේ පහත් අතෙන්ට එකතු වෙන්න ඕන. එතකොට 59යි 5යි 64ක්. ඊළඟට තවත් සියම් රූප හතරක් තියෙනවා විකාර රූප කියලා. උපච්ඡය, සන්තති, ජරතා, අනිත්‍යතා. ඒ හතරත් එකතු වුණාම ඔක්කොම 68ක් වෙනවා. එතකොට වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ තුනේ තියෙන කාරණා 52යි ඉත්තිභාව රූපාදී එතන රූප 7යි 59යි කාය විඤ්ඤාති ආදී 5යි 54යි උපචේ සම්තති ජරතා අනිත්‍යතා කියන මේ 4යි 68ක් නිර්වාණයත් එකට එකතු කළාම 69ක් මෙන්න මේක තමයි ධර්ම කියන්නේ ධර්මායතනය කියලා කියන්නේ ධර්මායතනය කියලා ගන්නකොට මේ කාරණා 69ම ගන්න. නමුත් මෙතන වෙනසක් තියෙන්නේ භාවනා මානසිකාර වශයෙන් අරමුණු සම්මර්ෂණය කිරීම වශයෙන් ගන්නකොට නිර්වාණය අයින් කරන අනිත් 68 තමයි ගන්න. ඉතින් මෙන්න මේක තමයි මේ ධම්මායන්නට ඇතුළත් වෙනකොට කොහේ බැලුවත් ධර්මායතනය කියලා කියන්නේ ඔය විස්තර කරන ලද කාරණා 69 තමයි. ඒකට සබ්බේ ධම්මා කියන්නේ සියලු ධර්ම. අපි කලිනුත් තේරුම් කළා භාවනා වශයෙන් ගන්නකොට මේවට ඇතුළත් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය. සබ්බේ ධම්මා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධයට අපි සරල වශයෙන් කියනවා ජීවිතය කියලා. මේ ජීවිතේ නැමැති පංච උපාදානස්කන්ධය තමයි මේ සබ්බේ ධම්මා කියලා මෙතන අදහස් ඊළඟට අනත්තාති අනාත්මයි කියලා මේ අනාත්ම කියන පදය බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනා කරලා තිබෙනවා මොනවද මේ අනාත්මයි කියන්නේ අපේ ජීවිතයේ පංච උපාදානස්කන්ධ ස්කන්ධ ධාතු ආයතන ආදී කවර ආකාරයකින් ගත්තත් වරදක් නැහැ ඒ කොයිවත් අනාත්මයි ඒක තේරුම් ගන්නට පුළුවන් මේ සතර ආකාරයකින් අනාත්මයි කියලා විස්තර කළා. කොහොමද අවස වත්තනර්ථේන අනත් අවස වත්තනර්ථේන කියන්නේ තමන්ගේ වශයේ පවත්ත ගන්නට බෑ මේ පංච උපාදානස්කන්ධය තමන්ට අවනත කරගන්න බෑ තමන්ට වශී කරගන්න බෑ තමන්ගේ වශගේ පවත්වා ගන්නට බෑ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තමන්ට ආධිපත්‍යයක් පවත්වන්නට බෑ ඒක තමයි මේ අවසවත්තනට්ඨේන කියන සඳහන්. Tamanට වසඟේ පවත්ත ගන්නට බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ආවනේ සත්‍යක පඬිතුමා මොනවට ධාමේ වාද කරා. ඒ සත්‍යක පඬිතුමා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ජීවිතයේ ආත්මයක් පරමාත්මයක් සුද්ධාත්මයක් කියන එක තමයි කියන්නේ ඒ ආත්මයක් නම් තමන්ට උමනා හැටියට වශගේ පවත්වා ගන්න අවනත කර ගන්න පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදීත් වදාරලා තියෙනවා රූපම් භික්කවේ අනාත්තා මහණෙනි රූපේ අනාත්මයි රූපංච හිදම් භික්කවේ අත්තා භවිස් මහණෙනි යම් කිසි වෙදියකින් මේ රූපය ආත්මය වෙනවා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේ මේ රූපය ආබාධය ලෙඩ දුක් පිණිස මරණය පිණිස ඒවට හේතු වෙන්නේ නැහැ ලබ්බේතච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසි මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ඒක ලබන්නටත් පුළුවන් මේ රූපය පිළිබඳව පමණක් නෙමේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ මේ පංච උපාදානස්කන්ධයේ අනාත්මයි යම් හේකින් ආත්මන මේක Tamanට පුළුවන් වෙන්න වරණ වසගේ පවත්වා ගන්න මේ මේ විදියට වේවා මේ මේ විදියට නොවේවා කියලා ඒ පිළිබඳව ඉසුරු බවක් කරන්නට පුළුවන්. එහෙම කරන්න බෑ අනාත්ම නිසා. එතකොට අපි මේ සත්‍යක පඬිතුමා බුදුරජාණන් වහන්සේ සමග වාදයට ආපු හැටි කතා කළේ දැන් ඒ සත්‍යක පඬිවරයාගේ මතය මේ ජීවිතයේ ආත්මයි පංච උපාදානස්කන්ධයේ ආත්මයක් කියලා මේ සදාකාලික සදාතනික නොමරණ විනාශ නොවන ආත්මයක් Tamanට ඕන දෙයක් කරන්න පුළුවන් ආධිපත්‍යය පවත්වන්න පුළුවන් එකක් කියලා තමයි ඔහුගේ මතය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා සත්‍යකය ඔබ මේ ජීවිත ආත්මයක් තියෙනවා. ඔව් කියලා පිළිතුරු. දෙවෙනි වරත් ඇහුවා මේ ජීවිතේ ආත්මයක්ද කියලා කියනවාද? ඔව් මම එහෙම කියනවා. තුන්වෙනි වරත් ඇහුවා ඔබ මේ ජීවිතේ ආත්මයක් කියලා කියනවා. ඔව් මම එහෙම තුන් වරක් ඒත්තු ගන්වලා බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ සත්‍යක පඬිවරයාගෙන් ප්‍රශ්න. ඈ සත්‍යකය. දැන් මේ බිම්බිසාර රජුරෝ ඉන්නම කොසල් රජුරෝ ඉන්නව තවත් රජවරු ඉන්නවා. ඒ රජුරවන්ට තමන්ගේ විජිතයේ තමන්ගේ රාජ්‍යයේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන කෙනෙක් හිරබහරයට ගන්න පුළුවන්. හිරේ දමන්න පුළුවන්. හිසකසා දමන්න පුළුවන්. ඕනම සම්පත්තියක් වස්තුවක් රාජ්‍ය සන්තක කරන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ රාජ්‍යයේ ආධිපත්‍යය පවත්වන්න පුළුවන් ඒ රජුරවන්ට ඕන දෙයක් කරන්නට පුළුවන්. ඒ වගේ ඔබටත් පුළුවන් ද ඔබේ ජීවිතය පිළිබඳව ආධිපත්‍යය පවත්වන්න. මේ ප්‍රශ්නේ අහුවහම මේ සත්‍යක පඬිතුමාට උත්තර දෙන්න බැරුව ගියා නිරුත්තර වුණා. ඒ ගැන තව විස්තර තියෙනවා මේ කාරණේ පමණයි අපි ගත්තේ ඒ රජ්ජුරුවන්ට තම රාජ්‍යයේ ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ ඒකේ ආධිපත්‍යය පවත්වන එක. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්. අනාත්මා කියන්නේ එහෙම කරන්න බෑ කියන අවස වත්තනට්ඨේන අනාත්ත. තමන්ගේ වසඟේ පවත්වා ගන්න බැරි නිසා අනාත්මයි. ඔය එක තේරුමක් තමයි. ඊළඟට අසාමි කට්ඨේන අනත්ත. අසාමි කට්ඨේන කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට ජීවිතයට අයිතිකාරයක් නැහැ හිමිකාරයක් නැහැ. එහෙම නැති වුණාට බොහෝ දෙනා හිමිකම් කියනවා. මම කියලා ඔන්න හිමිකම කියනවා මගේ කියලා හිමිකම කියනවා මගේ අම්මා තාත්තා දී වශයෙන් හිමිකම් කියනවා දූ දරුවා දී වශයෙන් හිමිකම් කියනවා දැන් අපට යමක් අයිති නම් හිමි නම් අපට පුළුවන් වෙන්න ඕනේ අපිට අයිති දේ ඕන දෙයක් කරන්න. දැන් අපේ ජීවිතය හෝ වෙනත් ජීවිත හෝ අපට ආйти නම් අපට පුළුවන් වෙන්න ඕන එක Tamanට ඕන දෙයක් කරන්න. එහෙම කරන්න බෑ. ඒ නිසා අසානි කට්ඨේන අනත්තා කියලා තියෙන්නේ. හිමිකාරයක් නෑ මේක. ඒ නිසා අනාත්ම. ඔය දෙවෙනි අරුත්. ශුඤ්ඤතට්ඨේන අනත්ත. ශූන්‍යාර්ථය. නිවාසේ කාරක වේදක අදිත්‍යායක විරහේන ශුඤ්ඤතට්ඨෝ කියලා තෝරලා මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය ඇතුලේ වාසය කරන්නේත් නැහැ. එදා බුද්ධ කාලේ ඇතම් ශාස්ත්‍රූවරු හිටියා මේ අපේ ශරීරයේ වාගේ පුංචි ශරීරයක් මේක ඇතුළේ තියෙන. ඒක තමයි ආත්මය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම මේ ඇතුළ වාසය කරන්නේ වාසය කරන ආත්මයක් එහෙම දෙයක් නෙවෙයි. ඊළඟට මේ අත්පා ආදී ක්‍රියා කරනවා කතා කරනවා කටයුතු කරනවා මේ ක්‍රියා කරවන්නෙකුත් ඇතුළත නැහැ ඒ අයගේ දෘෂ්ටිය තිබුණේ ඇතුළේ ඉන්නා පුංචි එක්කෙනෙක් එයා තමයි මේ සේරම ක්‍රියා කරවන්නේ එහෙම ඇතුළත මේ ක්‍රියා කරවන්නෙත් නැහැ ඊළඟට වේදක විඳීම සැප දුක් ආදී විඳිනවා ඉතින් ඒ කාලෙ හිටන් තිබුණ මත තමයි මේ තමන් කෙනෙක් කුජලයක් සැප විඳිනවා සම්මුතියට ගියාම එහෙම අපි කතා කරනම නමුත් පරමාර්ථ වශයෙන් ගන්නකොට මේ සැප දුක් ආදී විඳින කරතෘ කෙනෙක් නැහැ. ඒ විඳීමේ කාර්ය අයිති වේදනාව. වේදනාවේ ස්වභාවය යාගේ ක්‍රියාව තමයි බිඳී. විඳීමේ කරතෘ වශයෙන් ගන්නව නම් අපි ගන්න ඕන වේදනාව. වේදනාව තමයි විඳීම කරන්නේ. ඒ අරෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඇතුළේ බිඳින සත්‍යයේ පුජ්‍යලයක් එහෙම නැහැ. වේදනාවම තමයි වින්දනය කරන්නේ. එතකොට ඒ ධර්මයන් කරන ක්‍රියාවක් තමයි. මේ හැම එකක්ම හේතුඵල ධර්ම වශයෙන් ඇති වෙලා නැති වෙලා. බුද්ධ දේශනාවෙහි මේ ඔක්කොම ස්කන්ධ පරම්පරාවක් නාම රූප පරම්පරාවක් හේතුඵල ධර්ම පරම්පරාවක් ඒ නිසා මම විඳිනම අහවලා විඳිනවා කියලා එහෙම කියන්න හැකියාවක් නැහැ හතරෝ කෙනෙක් තබනවා නම් විඳීම් ක්‍රියාව සැප දුක් විඳින්නේ වේදනාවම තමයි ඉතින් අදිත්‍යයක කියන්නේ අර කලින් කියාපු හැටියට මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය පිළිබඳව ආධිපත්‍ය පවත්වන්න කෙනෙක් නැහැ. මේ විදියට ශුන්්‍යතාර්ථේනොත් අනාත්මයි. අනික අත්ත පටිච්චේපට්ඨේන අනත්ත. ආත්මය ප්‍රතික්ෂේප කරන අර්ථේනොත් අනාත්මයි. ආත්මය කියන එක ප්‍රතික්ෂේප කෙරෙන. ඉතින් මෙන්න මේ අරත වලින් තමයි අනාත්මයි කියලා කියන්නේ. එතකොට සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්ම ජීවිතයේ පංච උපාදානස්කන්ධය නැමැති මේ සියලු ධර්ම ඔය කියන ලද ආකාරයට අනාත්මයි. ඒ ධර්මයන්ට උමනා හැටියට කටයුතු කරනවා මිසක් ඒවා ආධිපත්‍යක් පවත්වන්න ඒවා වසඟේතාවක් පවත්වා ගන්න ඒවට අයිතිවාසිකමක් කියන්න පුළුවන් කමක් ඒ ධර්මයන්ට ඕන හැටියට කටයුතු කරන ඒ නිසා අනාත්මයි ජීවිතේ නැමැති සියලු ධර්මයන් අනාත්මයි කියලා යදා පඤ්ඤාය පස්ස යම් අවස්ථාවක නුවණින් දකින මේ නුවණින් දකිනම කියන අවස්ථා දෙකක් තියෙනවා විදර්ශනා නුවණින් දැකීම මාර්ග නුවණින් දැකීම මාර්ග නුවණින් දකින්න නම් සෝවාන් ආදී මාර්ග ඥානයක් පහළ වෙනවා. දැන් මේ ගාථාවෙන් పూర్ව භාග ප්‍රතිපදාවක් තමයි විස්තර වෙන්නේ. ඒ නිසා මෙහි අදහස් කරන්නේ විදර්ශනා ඥාණයෙන් දැකීම. දැන් අර කලින් කියන ලද ආකාරයට අනාත්ම වශයෙන් තේරුම් ගන්නවා මේ පංච උපාදානස්කන්ධ. මෙතන තව කියාදේතු කාරණයක් තියෙනවා. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ තුනක් තියෙනවා. බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් තමයි මේ අනාත්ම යන්නට බැසගන්න ධර්ම දේශනා කළා. මොකද අනාත්ම කියන එක ඊතාසියුම්. නමුත් මේ අනිත්‍ය වූ දේම තමයි දුක් වෙන්නේ. දුක් වූ දේම තමයි අනාත්ම වෙන්නේ. ඒ හැටියට තේරුම් ගන්නකොට මේ අනාත්ම කියන එක අවබෝධ කර ගැනීමට පහසුයි. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නාම රූප මේ භාවනා අරමුණු පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්තනකොට මේ විදර්ශනාවේ දැනුම ඇතිවෙනවා. ඒ නිසා පස්ස තියන්නට සම්මසුති කියලත් මේ අටුවාවේ තෝරලා සම්මර්ෂණය කරනවා. සියලු ධර්ම නැමැති මේ පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා යම් අවස්ථාවක දකීද එහෙම නැත්නම් භාවනා වශයෙන් මෙනෙහි කරයිද සම්මර්ෂණය කරයි. මේ භාවනා කරනවා සම්මර්ෂණය කරනවා කියන එකයි අදහස් කරන්නේ. එතකොට අර භාවනා වශයෙන් සම්මර්ෂණයේ වශයෙන් ඇතිවෙන විදර්ශනා නුවණ අනේ විදර්ශනා නුවණින් තමයි දකීම ඇති කරගන්නේ ඊළඟට අත්ථ නිබ්බින්දති දුක්ඛේ අනතුරුව මේ දුක පිළිබඳව කලකිරීමටපත් දැන් මුල් ගාථාපාදයෙන් අදහස් වෙන හැටියට ඒක තේරුම් ගත්තාම මේ ජීවිතයේ නැමැති සියලු ධර්ම අනාත්මයි කියලා යම් අවස්ථාවක විදර්ශනානුවණෙන් දකිනවා. විදර්ශනා වශයෙන් භාවනා මනසිකාරේ පමත්නවා. අන්න එතකොට තමයි මේ ඊළඟ එකේ අත නිබ්බින්දති දුක්ඛේ අනතුරුව දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා දැන් දුක කියනකොට ඒකට කලකිරින්නේ නැති කෙනෙක් නැහැ නමුත් මෙතන වෙන අර්ථයක් තියෙනවා මොකද්ද මේ අර්ථය කන්ද පංචක සංඛාතේ දුක්ඛේ නිබ්බින්දති නිබ්බිදා ඥානං පටිලඹති කියලා ඒක අටුවාවේ තෝරලා තියෙනවා. කන්ද පංචක සංඛාතේ දුක්ඛේ ස්කන්ධ පංචකයයි කියන දුකේ එතකොට මේ දුක කියන්නේ ස්කන්ධ පංචක. එමනන්නම් පංච උපාදානස්කන්ධය. ඇයි පංච උපාදානස්කන්ධයට දුක්ඛ කියන්නේ? යම්තරම් දුක් තියනවා නම් ඒ ශේරම දුක් ඇති වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේ පදනම් කර. දැන් බුදුරජාණන් වහන්සේ ජාති ජනාදී වශයෙන් දුක් 11ක් දේශනා. තවත්ෝ වගේ නම් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න පුළුවන් මේ මේ විදිය දුකයි මේ මේක දුකයි කියලා. කෙලවරක් නැහැ. ඒ තරම් දුක් තියෙනවා. ඒ නිසා ප්‍රධාන ටිකක් දේශනා කරලා අන්තිමේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයම තමයි දුක. මේ පංච උපාදානස්කන්ධයේ පළවෙනි දුක තමයි ජාති. අවසානයේදී ඇතිවෙන දුක තමයි මරණ. මේ අතරේ ජරා ආදී දුක් සමූහයක් එකතු වෙනවා. මේවා සේරම කොහෙද පවතින්නේ ඇති වෙන්නේ ජීවිතයේ පංච උපාදාන ජීවිතයක් නැතිනම් පංච උපාදානස්කන්ධයක් නැතිනම් දුකකට පිහිටන්න තැනක් නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධය තමයි මේ දුක්ඛ නාමයෙන් මේ ගාථාවේ දේශනා. අත නිබ්බින්දති දුක්ඛේ. අනතුරු දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා. නිබ්බින්දති නිබ්බිදා ඥානං පටිලබති කියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ කලකිරීම කියන ව්‍යවහාර කරනවා. සමහර විට තමන් හරි හම්බ කරගත්තු දේ හොර හතුර කඩාගෙන බිඳගෙන ගියාම තමන් ඉතා ආදරයෙන් හිටියේ තමන්ගේ දූ ආදි කෙනෙක්, මව්පිය ආදි කෙනෙක් ස්වාමි භාර්යා වාගේ කෙනෙක් නොසිතූ අන්දමින් කාලක්‍රියා කළාම ඔවාගේ දේවල් වුණාම කලකිරීමටපත් වෙනවා. සමහර විට කන්නේ බොන්නේත් නැහැ ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ කලකිරීම දේශමූලික කෙලෙස් කන්දරාවක් මිස කුසලයක් නෙවෙයි. එතන පහළ වෙන්නේ කෙලෙස් කන්දරාව, කෙලෙස් ගංගාවක් වාගේ පහළ වෙනවා. ඒ නිසා ඒ කලකිරීම මේ දේශනාවේ මෙතනදී ගණන් ගන්නෙ නැහැ. මෙහි අදහස් කරන්නේ නුවණින් කලකිරීම. නිබ්බින්දති නිබ්බිදා ඥානං පටිලබති කියලා විස්තර කරනවා. මේ කලකිරීම ඇති වෙන්නේ මොකද? මේ මෙතෙක් විස්තර කළ හැටියට අර උඩ ගාථා පාදයෙන් මේ සියලු ධර්ම අනාත්මයි කියලා විදර්ශනානුවණින් දකින්න. අන්න දැක්කහම තමයි මේ කලකිරීම ඇති වෙන්නේ. නුවණින් කලකිරීම ඥාන සංප්‍රයුක්ත කලකිරීම මේකේ తত্ত্বය දැකලා කලකිරීම එක්තරා පුරුෂයෙක් යකිනියක් සමග වාසය කරනවා ඔහු දන්නේ නෑ මේ යකිනියක් කියලා. යකිනියක් මිනිස්සු වෙස් මවාගෙන ඇවිල්ලා මේ පුරුෂයෙක් සමග සහවාසයේ දෙන්න. ඉතින් දවසක් බලනකොට මධ්‍යම රාත්‍රියේ තම භාර්යාව නැහැ. මෙයා කල්පනා කළා කෝ කියලා. ආයෙත්ෙන් පයක් කමාරක් ගියාට පස්සේ ඇහිල්ලා ඉන්නවා මේ භාර්යාව. මේ ස්වාමියාට ලොකු කුතුහලයක් ඇති වෙනවා. පසුදිනේක මොකද කරන්නේ? මෙයා නින්ද ගියා වාගේ අර හොර නින්දෙන් ඉන්නවා කියන්නේ හොරට නිදාගන්න. කොහොම ඉන්නකොට දැන් මේ පුරුෂයාට නිින්ද ගිහිල්ලා නැහැ හොරට නිදාගෙන ඉන්නවා. එකට දෙකට වගේ මේ භාර්යාව නැගිට්ටා. නැගිටලා දොර ඇරලා එළියට ගියා. මෙයාත් ඉතින් හින් ඈතින් පස්සෙන් යනවා. ඒ භාර්යාවට නොපෙනෙන්න ඈතින් පස්සෙන් ගියා. මේ භාර්යාව කොහාටද ගියේ අමුසොහනට. අමුසොහනට ගිහිල්ලා එදා ගෙනත් දාපු මිනිමස් කනවා මේ භාර්යාව. දැන් මෙයාට තේරුණා මේනම් මනුෂ්‍යකාන්තාවක් නෙමේ යක්ෂණියක්. තේරුම් ගත්තා මේ. අවබෝධ වුණා මේ යක්ෂණිය. බයත් ඇති වුණා. ඉක්මනට ආපස්සට දුවගෙන ඇහිල්ලා හිටන් ගෙදරත් නැින්ද නිදහස් තැනකට යන්න. ඒ පුරුෂයාට තම භාර්යාව යක්ෂණියක් කියලා තේරුම් ගත්තා වගේ තමයි මේ ජීවිතේ අනාත්මයි කියලා යෝගාවචරය අවබෝධ කරගන්න. නුවණින් විදර්ශනා නුවණින් අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්තාම ඥාන සම්ප්‍රයුක්ත වූ කලකිරීමක් ඇති වෙනවා. අන්න ඒක තමයි මේ කලකිරීම කියන්නේ. එක කාන්තාවක් හිටියා වරුදු 16ක පමණ යා හැඩට වැඩට කැමති මණ්ඩල කියලා. එයාට ලැබුණ වටිනා වස්ත්‍රයක් මේක ඉටිකොලයක් වාගේකින් ඔතලා පිටට පේනවා හරිම ලස්සන වටින එකක්. මේක ලැබිච්ච ගමන් ඒ කාන්තාව හරි සතුටට ප්‍රීති ප්‍රමෝදයටපත් ඉතින් ඉක්මනට නිදන කාමරයට ගිහිල්ලා මේ දොර වහගෙන මේක ඇරලා බැලුවා. බැලුවාම මේක හැමතැනම මීයෝ කාම. ලොකු ලොකු කවුළු තියෙනවා. අඳින්න පරවන්නත් බෑ, කෙනෙකුට දෙන්නත් බෑ, විකුණ ගන්නත්. අන්න මේ වස්ත්‍රයෙන් වැඩක් නෑ කියලා මේකේ தত্ত্বය දැනගෙන ඉවත් කළා. ඒ වගේ මේ ජීවිතය නැමැති පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා මේක තේරුම් යනකොට මේකෙන් වැඩක් නෑ කියලා හිතන් නුවණින් කලකිරීමටපත් අන්න ඒකයි අත්ථ නිබ්බින්දති දුක්ඛේ කියලා වදා. පංච උපාදානස්කන්ධේම නැත්නම් ජීවිතේ නැමැති මේ දුක ගැන ඥාන සම්ප්‍රයුක්තව නුමනින් කලකිරීමටපත් වෙනවා ඒකේ தත්ත්වය තේරුම් ගන්න. ඒස මග්ගෝ විසුද්ධිය මෙන්න මේක තමයි විසුද්ධියට මග නිමනට කියනවා විසුද්ධිය කියලා. හිත නිර්වාණ අවබෝධයේ කලාම හිත කෙලසුන්ගෙන් පවිත්‍රතාවයටපත් වෙනවා. පිරිසිදු වෙනවා. ඒ නිසා නිමනට විසුද්ධිය කියනවා. ඒසමග්ගෝ විසුද්ධිය. මෙන්න මේක තමයි නිවනට විසුද්ධියට මාර්ගය කියන එකයි අදහස් එකට නැවත බරක් අපි අය අර්ථයේ සලකා බැලුවාම සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මයන් පංච උපාදානස්කන්ධ ජීවිතේ අනාත්මයි කියලා යදා පඤ්ඤාය පස්ස යම් අවස්ථාවක විදර්ශනා නුවණෙන් දකින මද යම් අවස්ථාවක අනාත්මයි කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා කරනවාද සම්මර්ෂණය කරනවා අන්න එතකොට ඒ ගැන වැටහීම ඇති වෙනවා අත්ථ නිබ්බින්දතේ දුක්ඛ ඊළඟට මේ ජීවිතේ නැමැති පංච උපාදානස්කන්ධේ නැමැති මේ සියලු ධර්මයන් පිළිබඳව නුවණින් කලකිරීමටපත් වෙනවා මෙන්න මේක තමයි විසුද්ධියට නිවනට මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට මේ පුංචි ගාථාවෙන් ඉතා වටිනා අර්ථ රාශියක් බුදුරජාණන් වහන්සේ දේශනා ඊළඟට මේ අනාත්ම වශයෙන් භාවනා කිරීම ගැනයි මේ දාගාඨාවෙන් දේශනා. සබ්බේ ධම්මා අනාත්තාති මේත කලින් ගාථා දෙකක් තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා ඒ ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ මේ තුන් වෙනුවට වදාළ සබ්බේ ධම්මා අනාත්තා මේ අනාත්ම වශයෙන් භාවනා මානසිකාරය පැවැත්වුවාම ආනිසංස හයක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ආනිසංස හයක් ලැබෙන බව තේරුම් අරගෙන ඉතිරි නැතුව සියලු ධර්මයන් අනිත්‍ය වශයෙන් භාවනා කරන්නට ඕන සම්මර්ෂණය කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද ආනිසංස? සබ්බ ලෝකේට මේ අතම්මයෝ භවිස්සා. සබ්බ ලෝකේ කියන්නේ මේ අර කලින් කියාපු ලෝක නෙමෙයි. දැන් අපේ ජීවිතේ ලෝකය. අනික් ජීවිතත් ලෝක තමයි. දැන් අම්මා තාත්තා කියන්නේ දූ දරුවෝ කියන්නේ යාළුවෝ සහෝදර ඔක්කොම ලෝකතම. මේ සියලු ලෝකයන් පිළිබඳව අතම්මය භවිස්සාන. අතම්මය වන්නේ මෙතන. අතම්මය සම්මය කියලා කියනවා මේ තණ්හා දිච්චිවල. සංහාවටයි දෘෂ්ටියටයි කියනවා සම්මය කියලා. ඒ සංහා දෘෂ්ටි වශයෙන් ගන්නෙ නෑ කියන එකයි අසම්මයෝ මේ අනාත්ම වශයෙන් භාවනා මානසිකාරේ පැවැත්වුවහම ලැබෙන එක ආනිසංසයක් තමයි තම ජීවිතය තණ්හා දිට්ඨි වශයෙන් අල්ලා ගන්නවා. තණ්හා වශයෙන් අල්ලා ගන්නම වැරදි දර්ශනය වශයෙන් දෘෂ්ටි වශයෙන් අල්ලා ගන්නවා. මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනාත්ම වශයෙන් භාවනා මනසිකාරය පැවැත්වුවාම සන්නා දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නැහැ. මේක ආනිසංශයක්. අතම්මයෝ භවිස්සාමි කියලා වදාළේ. සන්නාවෙන් අල්ලගන්නේ දෘෂ්ටියෙන් අල්ලගන්නේ. ඒ මොකද මේ ජීවිතේ පංච උපාදානස්කන්ධේ අනාත්ම වශයෙන් දැකලා ඒ නිසා තණ්හා දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නැහැ. මේ පළවෙනි ආනිසංස. ඊළඟට දෙවෙනි ආනිසංසය අහංකාරාචමේ උපරුද්ධිස්සං. අහංකාර කියන්නේ මේ මානය. අහංකාර කියන පදයෙන් අදහස් කරන්නේ මානය කියන්නේ. උපරුද්ධිස්සන්ති විනාශයටපත් වෙලා යනවා. ඒ කියන්නේ මානය නැති වෙලා යනවා කියන්නේ. දැන් මානය ඇති වෙන්නේ සත්බොජ්ජල වශයෙන් හෝ සමන්ත වසඟේ පවත්වා ගැනීම වශයෙන් හෝ කල්පනා දැන් මේ අනාත්ම වශයෙන් භාවනා මානසිකාරය පවත්වාගෙන යනකොට අහංකාර කියන මේ මානය නැති වෙලා යනවා විනාශයටපත් වෙනවා. මානය ඉතිරි වෙන්නේ නැහැ. ඒක විනාශයටපත් වෙනවා. ඔය දෙවෙනි ආනිසං මමංකාරාචමේ උපරුද්ධිස්සං මමංකාර කියන්නේ මේ මගේ කියන හැඟීම අහංකාර කියන්නේ මම කියන හැඟීම මමංකාර කියන්නේ මගේ කියන හැඟීම මේ කියන නද ආනිසංසයත් ලැබෙනවා මමංකාරාච මේ උපරිජ්ජිස්සං මගේ කියන හැඟීමත් නැති වෙලා විනාශ වෙලා යනවා කියන තේරුම. මේ ආනිසංස තුනම සමස්තයක් වශයෙන් ගත්තාම මේ සබ්බේ ධම්මා අනාත්තා කියන අනාත්ම වශයෙන් මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය තේරුම් ගත්තාම ඒ යෝගාමචරයා සංහා දෘෂ්ටි මාන වශයෙන් අල්ලගන්නේ නැහැ කියලා තේරෙනවා. සංහා දෘෂ්ටි මාන වශයෙන් අල්ලාගන්නේ නැහැ කියන තේරුමයෙන් අදහස් කරනවා. හතරවෙනි ආනිසංසය අසාධාරණේත ඥානේන සමන්නාගතෝ භවිත්තා අසාධාරණ කියන්නේ තමන්ට පමණක් කුජලික කියන එක. එම් බුදුරජාණන් වහන්සේට තියෙන ෂට් අසාධාරණ ඥාන කියලා. ඥාන හයක් තියෙන අසාධාරණ. ඒව කාටවත්ම නැහැ. ශ්‍රාවකයෙකුටවත් මොනම කෙනෙකුටවත් නැහැ. ඒ ඥාන කියන්නේ අසාධාරණ තමන්ට විතරක් පෞද්ගලිකයි. එතකොට මේකෙන් අදහස් කරන්නේ අසාධාරණීච්ච ඥානේන සමන්නාගතව භවිස්සාමි කියලා සාමාන්‍ය ජනයාට ප්‍රත්‍යඥයාට භාවනා සමාධි විදර්ශනා වශයෙන් මේ මාර්ගයේ නොයන පෘථග්ජනයාට අයිති නැති තමන්ට පමණක් අයිති නෝනින් යුක්තද ඒ තමන්ට පමණක් අයිති නුමන තමයි මෙතෙක් මේ විස්තර යම් කෙනෙක් මේ භාවනා මානසිකාරේ පවත්වන මනං මෙතෙක් කියා දුන්න විස්තර වලට අනුම ඒ යෝගාවචරයාට මේ දැනුම අවබෝධය ඇති දැන් ඔහු අනාත්මානුපස්සනා වශයෙන් තමයි භාවනා මානසිකාරය පවත්වන්නේ අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති කියලාත් කියනවා ආත්ම සංඥාව ප්‍රහාණය කරනවා. එතකොට කලින් කියාපු හැටියට සංහා මාන දෘෂ්ටි වශයෙන්ුත් මේ ජීවිතය පිළිබඳව ගන්නවා. ආත්ම සංඥාමත් ප්‍රහාණය. අන්න ඒක තමයි මේ අසාධාරණ ඥාන. සාමාන්‍ය ජනයාට නැති භාවනා මානසිකාරයෙන් පවත්වන අයට නැති දිවා රාත්‍රී දෙකේ වෙහෙස මහන්සි වෙලා සමාධි දර්ශනා භාවනා කරන අයටම ඇතිවෙන පෞද්ගලික තමන්ටම ආමේනිකෝ නුවණින් යුක්ත වෙනවා කියන එකයි මේ හතරවෙනි ආංශයන්තය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරවදා හේතු ච මේ සුදිට්ඨෝ භවිස්සති පස්වෙනි ආනිසංසය මා විසින් හේතුවක් දැర్శණය කළායි අපි හයවෙනි එකත් එක්ක ගන්නෙම සම්බන්ධ කළා හේතු සමුප්පන්නාච ධම්ම මෙතන ආනිසංස දෙකක් තියෙනවා ඒක එකතු කරලා ගත්තාම හේතුවක් දකිනම හේතුයෙන් පහළ වෙච්ච ධර්මයක් දකින්න. එතකොට තව විදියකින් කියනවා නම් හේතුඵල ධර්මයන් දැర్శණය කරගන්නවා කියනවා. එයිමයි මේ ආනිසංස හයක් වෙනවා. හේතුඵල ධර්ම මනාකොට දැర్శණය කරගන්න. හේතුච මේ සුදිට්ඨෝ භවිත හේතුව දකින්න. හේතු සමුප්පන්නාච ධම්ම. හේතුයෙන් පහළ වෙච්ච ධර්මයක් ඒවත් මේ නුවණින් දකින. එතකොට ආනිසංස හයක් තියෙනවා. හේතුඵල ධර්මයන් මනාකොට නුවණින් දකිනවා කියන එක. මේ විදිහටයි මේ ආනිසංස හය ලැබෙන්නේ. දැන් 1 2 3 අපේ සමස්තයක් වශයෙන් ගත්තාම මේ සියලු ධර්මයන් නැමැති ජීවිතය අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරලා හිටන් ඒ විදර්ශනා නුවණින් දකිනකොට මේ ජීවිතය පිළිබඳ නුවණින් කලකිරෙනම ඒ වගේම තණ්හා මාන දෘෂ්ටි කියන මේවා ප්‍රහාණය වෙලා මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ආනිසංස තුන ගැන බලනකොට සමස්තයක් වශයෙන් සංහාමාන දෘෂ්ටි කියන මේ ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා මේ භාවනා මානසිකාරයේ පැවැත්ම. හතරවෙනි ආනිසංසය ගැන බැලුවාම අනෙක් කාටවත් නැති සමාධි දර්ශනා භාවනා නොකරන අයට නැති අසාධාරණ වූ මේ කියන ලද නුවණින් යුක්ත කෙනෙක්. විදර්ශනා නුවණින් යුක්ත වෙනම ඒක මේරීමටපත් වුනහම මාර්ග ඥෝණයෙන් එක්කයි. පහ හය හේතුඵල ධර්මයන් පිළිබඳවයි වදාරලා තියෙන්නේ හේතුන් පිළිබඳවත් මනාකොට දර්ශනය කරගන්නම හේතුන්ගෙන් හටගත්ත හේතුඵල ධර්මයන් පිළිබඳවත් මනාකොට තේරුම් ගන්න. එතකොට මේ ආනිසංස හයක්ම මෙතන කියමුණා අනාත්ම වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීමෙන් භාවනා යෝගීන්ට ලැබෙන. ඉතින් පින්වත්නි මේ සබ්බේ ධම්මා අනාත්තා කියන ගාථාව මුල් කරගෙන අද මේ ධර්ම දේශනාව පැවැත්වුවා. මේක ටිකක් ගැඹුරින් සලකා බැලිය යුතු ධර්මයක් තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ මේ සියලු ධර්මයන් නැමැති පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා යම් අවස්ථාවක විදර්ශනා නුවණින් දකිනවද අනාත්ම වශයෙන් මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය සම්මර්ෂණය කරනවා අත නිබ්බින්දතේ දුක්ඛය. අනතුරුව මේ අනාත්ම වශයෙන් දකිනකොට මෙහි දුක්ඛ කිව්වේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධ ජීවිතය පිළිබඳව කලකිරීමටපත් වෙනවා නුවණින් කලකිරීමටපත් වෙනවා ඒ නුවණින් කලකිරීමටපත් වීම තමයි විසුද්ධිය කියන නිවනට මඟ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළා. ඉතින් කාල වේලාවේ හැටියට මේ ගාථාවට අදාළ වැදගත් කරුණු රාශියක් මේ පින්වතුන්ට කියලා දුන්නා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් භාවනා කළත් මේ අනාත්ම යන්න තැනට එන්නට පුළුවන්කම ඇති ඒ නිසා අනිත්‍ය ආදී වශයෙන් භාවනා කළාම ඒ පිළිවෙලින් අනාත්ම බවත් Tamanට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට තමයි අර ආනිසංස තණ්හා දෘෂ්ටි මාන වශයෙන් ගන්නෙ නැහැ. Tamanට හොඳ නුවණක් ඇති වෙනවා. හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම ඇති වෙනවා. මේ විදිහේ ಗುಣ රාශියක් ඇති මෙන්න මේවා වර්ධනය වීමෙන් තමයි විදර්ශනා ඥානය හොඳට මේරීමෙන් වැඩි දියුණු වීමෙන් තමයි යම් දවසක යම් අවස්ථාවක මාර්ග ඥාණයෙන් මේ දැකලා හිටන් ඒ මාර්ග ඥානයේ හැටියට කෙලස් ප්‍රහාණය කරමින් උතුම් නිවන් සුවයෙන් සැනසෙන්නට අවස්ථාව ලැබේ. ඉතින් දැන් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා හැමදෙනාම ඊතා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ ධර්ම ශ්‍රවණේ කිරීම ආදී වශයෙන් සිදු කළ උදාාර කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනාව වේවා කියන පැතුම සබාවයි.